බුදුක මහත්මයා අවසරයි ස්වාමීන් වහන්ස YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. ඔව්. හාමුදුරුවනේ අජාන්චා ස්වාමීන් වහන්සේගේ ග්‍රන්ථ පිළිබඳ ඔබ වහන්සේ පැවසුවා. එම ග්‍රන්ථයන්ගේ නම් සඳහන් කරන්න පුළුවන් නම් ඉතාමත් පිං. අජාන්චා හාමුදුරුවන්ගේ ග්‍රන්ථ ඉංග්‍රීසියෙන් තියෙන ඒවා ගොඩක් තියෙනවා. උන්වහන්සේලා දේශනා කරලා තියෙන තායි භාෂාවෙන් ඉතින් ඒවා අපිට තේරෙන්නේ නැති නිසා ඉංග්‍රීසි භාෂාවෙන් ගොඩක් තියෙනවා. ඒවා සිංහලට පරිවර්තනය කරපුවා තියෙනවා. මම හිතන්නේ කීප දෙනෙක් පරිවර්තනය කරලා තියෙනවා. ඒකෙන් කවුරු හරි එක මහත්මියගේ පොත් වගේක් තියෙනවා. ඒවා ගොඩාක් හොඳට ඒවා පරිවර්තනය කරලා තියෙනවා. ඉතින් එහෙම පොත් තමයි සිතට ආහාර, නිසලවිල ඒ වගේ පොත් ගණනාවක් තියෙනවා. මම හිතන්නේ අන්තර්ජාලය පොඩ්ඩක් පරීක්ෂා කළාම අජාන්චා ස්වාමීන් වහන්සේගේ ග්‍රන්ථ කියලා මේ ඔක්කොම ටික ගන්න පුළුවන්. ඒවෙන් සිංහල පරිවර්තන මොනවද කියලා විමසුවොත් ඒකත් සටහනක් ගන්න පුළුවන් වෙයි. මට ඔක්කොම පොත්වල නම් මතක නැහැ. නමුත් චාහම්තුරාගේ පොත්වල ගොඩාක් අර ප්‍රායෝගිකව මේ ධර්මය පුහුණු කරන්න ඕන විදිහ ඒ කියන්නේ න්‍යාය මත පදනම් වෙලා පොතපත මත පදනම් වෙලා දැනුම මත පදනම් වෙලා නෙමෙයි ඒ මොහොතේ අපේ අවස්ථාවෝචිතව ස්ථානෝචිතව සති සම්පජඤ්ඤය අවදි කරගෙන මේ පුහුණුව කරන්නේ කොහොමද කියලා උන්වහන්සේ ගොඩාක් මඟ පෙන්වීම් කරලා තියෙනවා. ඒක හුඟක් අපිට මේ භාවනා මාර්ගයේදී ප්‍රායෝගිකව පුහුණු කරනකොට හුඟක් ප්‍රයෝජනවත් වෙනවා.